අපේ පක්ෂයේ නායක නායිකාවන්ට ඕන ඕන විදියට පන්දු කෙලින් ඉඩ දුන්නා. ඒවයි පළ විපාක අපි දැක්කා. දැන් අපි අත්විඳගෙන යන්නේ එවැනි පළ විපාක. එය තවදුරටත් මේ රටේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික ජනතාවට උරුම කරලා දෙන්නට සූදානම් නැහැ. අපිට තීරණයක් ගන්නට වෙනවා. එකතු වෙන්නට බැරි නම් නායක නායිකාවන්ට අපිට තීරණයක් ගන්නට වෙනවා. ඒ තීරණයට තල්ලු කරන්න එපා කියන එකයි අපි බොහොම ගෞරවයෙන් කියන්නේ. අපි සුබ පතනවා මේ සාකච්ඡාවලට. අපි විශ්වාස කරනවා මේ සියලු දෙනාම එකට එකතු වෙලා එක වේදිකාවකට ඇවිල්ලා අපේ රට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ජයග්‍රහණය කරා මෙහෙවයි කියලා. ඒ පිළිබඳව අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම දැඩි සතුටක් තියෙනවා.